මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි මුවන් පැලැස්ස මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. ආ ආයිබෝන්ට නන්දේ. මං අද ටිකක් උදෙන්ම ආවා. ආයිබෝන්ට ආයිබෝන්ට. මොකද මේ කීප දිනක වලාවට එනවා කියලා කිව්වනේ. මං දන්නවා සපමල් පුතා වේලසනම සංගණත් වෙන විත්ති. ඒක හොඳයි. නැන්දේ මඩුගේ අතු ගාලා පුටු ටික තියන්නද? නැත්නම් මේ වලව් ඉස්සරහා ශාලාවේ පිළියෙල කරන්නටද? ඈ කොහොමලන්ට ඉන්න ඉන්න අපේ වෙද මාමා එතකොට ඒජන්ත උන්නාංශ වෙනුවට එන ඔෆිසර මහත්තයා අපේ හාමුදුරුවෝ හාමුදුරුවෝත් වඩිනවා වඩිනවනේ ඉක්මනටම සාකච්ඡාව කම්මුතෝනොත් භාගදාට අපි රාලා හමිත්තේ එහෙමද කොට ඉතින් පස් හය දෙනෙක් විතර වෙනවා ඔය ශාලාව හොඳටම ඇති එහෙමනම් මං කියන්නද ওই වලව්ව ඉස්සරහම පුටු ටික තියලා හදන්න. ආ හොඳයි. ඉක්මනින් හදන්නකෝ. හරි මම මේ පැත්තේ මේව හදන්න. මේ නැන්දේ. මම මේ දැන් එනකොටත් හුළු ගඟේ යුරු වල මිනිස්සු තාවකාලික වලවල් කපලා වතුර ගන්ට එකම කෝලාහලේ. නියඟේ ඉවර වුණාට පස්සේ තමයි රීස බලා ගන්න තියෙන්නේ. ආ මට මේ සපුමල් පුතාට මතක් කරන්ට බැරි වුණා නෙමෙයි. එහෙම වන්දේ. අද මේ නියඟය ගැන ලොකු සාකච්ඡාවක් මේ මහේජාන්ත උන්වහන්සේ පවත්වනවා නෙමෙයි. සේරම ආරච්චි රාලලා මේ කට්ටිය මේ අපි රාලාමෙත් නූර්ට ගියා. ආ නැන්දි ලොකු හඳුරු වටිනවා. ආ සපමල් පුතා ඔය ඇතිරිල්ල ඔය ලොකු පුටුවට එලන්න. ආ හොඳයි. හරි හරි හරි හොඳයි. හරි මන්ද. ඔන්න හොඳයි. <laughs> අවසරයි. වඩින්න අපේ ආමඳුරනේ. වඩින්න ආමඳුර. සුවපත් වේවා. සුවපත් වේවා. මට අපේ රාහාමි සම්පූර්ණ විස්තරේ කලින් දවසේ කියා තිබුණා. ආන් අපේ ආමඳුරනේ. අපේ වෙදමාමයි මේ අර නුවර ගවර්නර් දෝරු මූලස්ථානයේ ඔෆිසර් මහත්තයයි එනවා කියනවා. ඔව් ඔව්. දැන් ඉතින් වෙලාවත් හරි නොවැ. එන්ට එන්ටේද මාමා අපේ ඔෆිසර් මහත්තයාත් එන්ට අයිබන් අයිබන් අවසරයි අපේ අමදුරුවනේ සුවපත් වේවා සුවපත් වේවා අපේ මහත්යන්ලා එහෙනම් ඈඳි ගන්නකෝ අද අපේ රාලහමිනන් නුවරනේ එහෙ නියඟේ ගැන සේරෝම ආරච්චි රාල්ලාට මහේජන් තුන්නාංශය ඇවිත් ලොකු සාකච්ඡාවක්. ඒ වගේම අද සමහර ආරච්චිව සම්බලට නියඟේ ගැන හොයලා බලලා වාර්තා කරන්නට මේ මම වගේ ඔෆිසර් ඇත්තොත් යවලා තියෙනවා. අපේ ආමදුරවනේ මේ දැන් අපේ ඔෆිසර් මාත්තන්ගේ කතාවෙන් පැහැදිලි වුණා මේ උන්නේ අද මුවන් පැලැසට ආවේ මේ හිටි අඩියේ නෙවෙයි කියලා. මේ අපේ මහා ඒදන්ත උන්නාන්සේ සියලුම ආරච්චිලාට උපදෙස් දීලා කියනවා මේ නියඟෙන් ගොවිතැන් පාළු වෙච්ච ජනතාවට මේ වේලියහාර සහනාධාරෙම බෙදා දෙන්නත් ඒ වගේම මේ මීළඟ වැහි කාලයේදී ඇලවේලි එතකොට වැව්වල බැමි ගම් ඉවුරු එහෙම කැඩී බිඳිලා මේ සිද්ධ වෙන්න පුළුවන් ව්‍යසන. එතකොට විපස්සි ඒ වගේම මේ මේ ජීවිත හානියෙම වැළකීමටත් මේ උපදෙස් දෙන්න තමයි එතුමා අද මේ පැමිණිලා තියෙන්නේ. ගොවිතැන්පත් නැති වෙච්ච දුගී දුප්පතුන්ට වියලි ආහාර පාන බෙදීමටත් ජලයේ බෙදා හැරීමටත් ඊළඟ කන්නේටත් වැහිපල සැකසහිත හන්දා උඳු මුං වගේ කෙටි කාලීන අස්මනු වගාවටත් උපදෙස් දීම පාරම්පරික ගොවීන් වූ අපට විශේෂ සහනයක් වෙන එක හැමෝටම වටිනවා. ඒක පිනක්. එහෙමයි එහෙමයි අමුතුරුවනි. අද අපිට ටිකක් මේ නියඟේ තොරතුරු දැක බලා ගන්න පලාතේ ටිකක් ඇවිදින්නක් තියෙනවා මං හිතන්නේ ඒක හොඳයි. අපේ මේ මේ මහාවංශ ඉතිහාස පොත කියන විදිහට වලගම්බා මහ රජතුමාගේ කාලයේ අවුරුදු 12ක් අවුරුදු 12ක් එක දිගටම බැමිණිටි ආසාය එතකොට බ්‍රාහ්මණ තිස්ස සාය කියලා සාගතවල් පැවතුණා කෑම නැතිකමින් බණ දහම් පාඩම් කරන්න හිටපු භික්ෂුන් වහන්සේලා ඒ තැන්වලම ඒ කියන්නේ ඔය සෑගීරිය තිස්ස මහරාමයේ වගේ තැන්වලදී අපවත් වුණා. දුටුගමුණු මහරජතුමාගේ අවදියේ අවුරුදු 7ක්. අවුරුදු 7ක් එක දිගටම බුළු කෑ සාගතය කියලා සාගතයක් ඇති වුණා. අවුරුදු 7ක්. කෑම බීම හිඟකමින් රටගස්සෝ එතකොට වියත් ධර්මදර පැවිද්දෝ සාගතේ මියදුනා. <laughs> අහසින් වැටෙන දිය බිඳක් අපතේ නොයවන්ට මහා සාගරේ තරම් වැව් බැඳ මහා පරාක්‍රමබාහු රජතුමා පැරකුම් සමුද්‍රයේ කර වූ බවට අපි ඉතිහාසයේ සඳහන් වෙනවා වේදැත්තු <laughs> එහෙමයි එහෙමයි අපේ හාමුදුරනේ අවසර මේ දැන් අපේ මැණිකේ නැන්දා හදිසියෙන් වගේ අපූර්ව සංග්‍රහයක් පිළියෙල කරලා තියෙනවා. මේ මේක තමයි මේ අපේ ආරච්චි රාලහාමිගේ කාර්යාලය මාතේ. මැණිකේ පොඩිවට නෙවෙයි ලොකුවටම කිරිබත් සංග්‍රහයක් ලෑස්ති කරලා නේ ඔය. දැනෙනවා නේද සුවඳ ලාල් කිරිබතේ සුවඳ කොච්චර නියං කාලෙක වුණත් අපේ රාලහාමි මේ වලව්වේ අතකොටු ඉස් කරගත්තේ නැහැ. පරම්පරා විහාරය ඔබ වැඩ ඉන්න අපේ හමුදුරනේ මං ඔබ වහන්සේට පිළිගන්නන්න හරි හරි මම මං උදව් වෙන්න මේ මේ අනිත් අය මේ තම තමන් බෙදාගත්තට කාර්යයක් නැහැ මේ ඔය ගම්බිරි සම්බෝලේ තියනා නේද ඒකත් බෙදන්න මේ මේ අපේ බිනරි ඇවිල්ලා හිටියන්නේ දවස බෙහෙත්ගන්ටත් ආවම ආව හම්බ වෙද්ද කියලා. අද කොහෙවත් ගිහිල්ලාවත්ද? මේ එයා මේ හිංගලයේ ගෙහුම් ආවට පස්සේ අපේ වෙලපාවුල ඌරකොටේ අතුර නාන්ට හරි ආසයි. නාන්ට ගිය ගමන් කවුද හිංගලයේ ගෙහුම් හිටියේ? ඇයි මගේ බාලනග? මාත්‍යා මේ හිංගලයේ පැත්ත දන්නවද? ඇයි මැනිකේ හාමිලි? මගේ ගමත් සිංහලේ පස්සරනේ. ඈ? ඔව්. පස්සර කොයි හරියද? පස්සර තැපල් කන්තෝරුව එහෙම තියෙන අන්නේ කිට්ටුව. මේ මැණිකේගේ බාල නගා. පෙළවා කරගත්තේ පස්සර පළාතේ. අපිත් ඉතින් පස්සර අයම නිසා පස්සර කොහෙද කොයි හරියද කින්ද මන්ද කියලා විස්තර කිව්වොත් අපිට හඳුනා ගන්න පුළුවන් මේවි. හ්ම් අපේ නංගි බැඳපු මහත්තයාගේ අප්පච්චි ඉන්නවනේ. සිංගලයේ කුඹුරේගම රටේරාල. එහෙම කියලා කවුරුත් දන්නවා. පළාතේ ප්‍රසිද්ධම කෙනෙක්. මම එහෙනම් ඉතිරි හරිය කියන්නද? හ්ම් කියන්න කියන්නකෝ. බදුල්ලේ රජ්ජුරෝ කියලාත් එයාට කිව්වා නේද? හරියට හරි. <laughs> මාද මුවන් පැලසේ මේ අංගිපත් බලන්ට ඇවිල්ලා අපේ ඔෆිසර් මහත්තයා දැන් බලනකොට පස්සර පලාතම දන්න අඳුරන කෙනෙක් වෙලාද බෑ. බාගදාට නෑදෑයෝ වෙන්නත් බැරි නෑ. මේ මහත්තයා මේ පින්තූරේ ටිකක් බලන්නකෝ. කො බලන්න. බලන්නකෝ අඳුරනවද කියලා මේකේ ඉන්න කට්ටිය. කිව්ව විස්තර වලට අනුව නම් බැරි වෙන එකක් නෑ. අක්කෝ බලන්න ඕක දෙන්නකෝ මැනිකේ ආ බලමු අඳුනනවද කියලා අబ్బා මේ ඉන්නේ මෙයා තමයි කුඹුරේගම රටේ රාළ රජුරෝ මෙයා අපට අපච්චිගේ පාර්ශවෙන් නෑදෑයෙකුත් වෙනවා හැබැයි ඉතින් මෙයා නෑ දැන් මැරිලා මේ ඉන්නේ මේ නැන්දා නැන්දත් නෑ නැන්දත් මලා මෙයා මේ රජුරුවන්ගේ පුතා. ඉතින් මම සුඹරගෙම නේ. ඔය විස්තර හරියටම හරි. මේ මේ තමයි මගේ නංගි බිනරි. හ්ම් හ්ම්. මේ මෙතන ඉන්නේ මේ එයා බැඳපු මහත්තයා. මේ පුතා. මෙයත් මැලේරියාව හැදිලා මල. අපරාදේ. මහත්ය මල වගක් මන් දන්නේ නැහැ. මොකද අපේ මුල්ගම් පළාත් පස්සර වුණාට ඊට පස්සේ අපි හැමෝම මේ රස්සාව නිසා කුණ්ඩසාලේ පැත්තට ආව ස්ථිර පදිංචියට. ආදී ආදී ආදී ආදී. එතකොට දැන් ඔය නංගි මේ දවස්වල නංගි අපේ ළඟ. හ්ම් හ්ම් හ්ම්. එහෙ තියෙන සේරම ඉඩකඩම්, ගෙවල් දොරවල් සේරම වස්තු සම්පත් අයිති අපේ බිනුනගාට. හ්ම්. නෑදෑ තොරතුරුත් හඳුනාගත්තා නොවේ. සුවඳින් සුවඳට හදපු රස කිරිබත්. ගම්මිරිස් සම්බෝල එක හරිම රසයි. මාත් වැළඳුවා. රාලහාමි වලව්වේ නෑ කියලා කිසිම අඩුපාඩුවක් නොතියා අපිට හොඳට සංග්‍රහ කළා. එහෙමයි එහෙමයි. දැන් මෙතන නැතත් අපේ රාලහාමි සංග්‍රහය හොඳට සංවිධානය කරලා තියෙනවා. හැම දිනාටම අපි පින් දෙනවා. ස්තුති කරනවා. එහෙමයි එහෙමයි අපේ ආමුදුරුවනේ. මේ දැන් අපේ මේ ඔෆිසර් මහත්තයා අපිට මේ කඩදාසි කොළ වාගයක් බෙදා දුන්නා නේද? ඒවයේ මේ මහ ඒජන්ත උන්නාන්සේගේ මේ නියං ආධාර වැඩපිළිවෙල විස්තර වෙනවා. හොඳට විස්තර කරලා තියෙනවා. එයා නුව අපි මුවන් පැලැස්ස ගම මැදි ඔය ප්‍රශ්න ගැටලු තියෙන උළුගඟේ කුඹුගාවංගුවේ ඉවුරු ප්‍රදේශයි අමුණ බඳපු පළාතත් බලාගෙන යන්න යනවා. <laughs> මේ බිනරි තිටියා නම් හරි හොඳයි. මොකද මේ අද ආවේ ඉංග්‍රීසියට සම්බන්ධ ඒ වගේම ඉතින් මේ නෑදෑකමට තිට්ටු කෙනෙක් නෙව කමක් නෑ මැනිකේ එහෙනම් බිනරි නගාට මෙහෙම කියන්ටකෝ පස්සර සුදු මහත්තයාගේ තේවත්තේ ටීමේකර් මහත්තයාගේ පුතා විද්‍යා කියලා. මොකද අපේ අප්පච්චි තමයි මේ පළාතේ ඉන්න ටීමේකර් කියලා ප්‍රසිද්ධ කෙනා. හොඳයි හොඳයි හොඳයි. අපි එහෙම මතක් කරන්නම්කෝ. එහෙමනම් ඉතින් ආයුබෝවන්. ආයුබෝවන්. අපිට එහෙනම් අවසරයි හාමුදුරනේ. සුවපත් වේවා. සුවපත් වේවා. රත්නත්තරයේ පිහිටයි. මේ නැන්දේ මාත් මේ කට්ටිය එක්ක මේ වංගුවට ගිහින් එන්න. ආ හොඳයි හොඳයි. කියනවා <laughs> මේ නවරියම් මහත්තයා ඇවිල්ලානේ මම මේ නුවර මයියන්ගෙන බස් දිහා බල බල හිටියේ මේ නවරියම් මහත්තයා ඇවිල්ලා හුඟක් වෙලාද මං හිතුවේ බස් එකේ එයි කියලානේ. <laughs> මම මේ වැඩ කීපයකටම කියලා කාර් එකේ ආවා. අපිට අපේ වැඩවලට හොඳ පිනිස්සු නෑනේ. මම මේ දැන් දිගන බලගොල්ලට ගියා වැඩට මිනිස්සු හොයන්න. හ්ම් දැන් මොකද මුවන් පැලස හ්ම් එතකොට මේ මාබැද්ද පළබැදීම එහෙම කොහොමද? මේ නවරයන් මහත්තයාට කියන්නේ ඔය ඩායිකින්ගේ ප්‍රශ්නයක් ඉඳා ලොකු හාමුදුරුවෝ පළබෙදීම නතර කොලා. හැබැයි ඉතින් මිනිස්සු වැඩි දෙනෙක් පළබෙදීමට කැමති. මේ තව දෙයක් නවරයන් මහත්තයා. ගමේ පන්සලේ බණ මඩුව දානශාලාව මේවා හොඳට හැදුනනේ. හැබැයි කාන්තාර කුළුණයි ආවාස ගෙයි දැන් වැඩ නතර වෙලා. පාඩුව පන්සලටමයි. ඕ මෙයා පන්සල්දී. ඔව්. මං ওই පන්සලේ හාමුදුරන්ට කිව්වා පැලබෙදීම සම්බන්ධ වෙන මිනිස්සු ගැන කතා නොකර ඔව් ඔව් ඒක කරන්නේ විහාරාධිපති මමයි මහියංගනේ හාමුදුරුවෝයි අපි දෙන්න කියලා ගමේ මිනිස්සුන්ට කියන්න. එතකොට ආමුදුරුවන්ගේ වචන පීහලින් දායකයෝ සැක ඇති කරගන්නේ නෑ නෑ නෑ ඔව් ඒක එහෙම කෙලින් වැඩේ පටන් ගන්නකන් ඔව් මං ආයේ සතයක් වියදම් කරන්නේ නෑ කියලා ආමුදුරුවන්ට කිව්වා ඉතින් මේ ආමුදුරුව මොකද කිව්වේ ආමුදුරුව කල්පනා කර කර ඉඳලා පස්සේ පැලබෙදීමයි පන්සලේ ගොඩනැගිලි හැදීමයි මයංගනේ හාමුදුරුවෝයි තමන් වහන්සේ කරනවා මිසක් වෙන කවුරුවත් මේ වැඩවලට සම්බන්ධ නැති බව දායකයින්ට දැනුම් දීලා වැඩ ඉක්මනින් පටන් ගන්න කියලා මට කිව්වා. එච්චරයි. ඒක. එච්චර කාලයකට ඔය පන්සලේ දංගේ තිබුණේ නවරියන් මහත්තයෝ පැල්කොටයක් වගේනේ. මේ හරියට තුන්නමකට මේ දන් වලඳන්න ඉඩ තිබුණාද? නෑනේ. ඊට එහා බඩමඩු අන්තිමයි. මේ මේ බොරු පම්පෝරි විතරයි ඔය දායකින්ගේ ඕ. සාරදී. මම මේ අහන්ත කියලා හිටියෙන් අපිට වැඩේ ගැස්සිච්ච තැන කොතන කියලාද හිතන්නේ? ඔය වතුර විදානේ ජේමිසි දෙන්නා මාබැද්දේ කන්ත ප්‍රශ්නෙට අත්තරංගුවට ගත්තනේ ඈ අපි උන් දෙන්නව අත්තරලම දැම්මනේ ආන්න අපට වැඩේ ගැසිච්ච තැන කියලායි මං හිතන්නේ. මේ ඔව් මේ හිටගෙන පාරයිනේ මෙව කතා කරන්න බෑ. බෑ බෑ බෑ. යා. යා. කොහාට හරි ගිහින් වාඩි වෙලා කතා කරමු. මේ නවරියම් මහත්තයෝ. ඊට කලින් මේ අපි ඔය කඩේකට ගොහින් මේ ඒ ටිකක් බොමුද හරි හරි හරි හරි තේරෙන්නේ අපි මොන හරි කමු කාලා ඉවරලා පස්සේ කතා කරමු මේ තියෙන්නේ මේ තියෙන්නේ මාඩු පොඩ තේ කඩේ නවරියම් මාත්‍යට මතකද අපි කලින් වංගිය කත්තේ බිව්වේ මේ කඩෙන්නනේ අම්මපා සාර්ධිකේ මතක මේ කඩෙන් තමයි මේ කඩෙන් තමයි මොනවද මුදලාලේ කන්ට තියෙන්නේ? ආ මේ දැන් පාපු මේ උණු පාන් තියනවා මහත්තයා. මේ මේ මේ හොදි තියනවා, සම්බල් තියනවා, සීනි සම්බල් තියනවා, ඕන දෙයක් තියනවා. හරි හරි. පාන් හොඳයි, පාන් හොඳයි. ඔව් ඔව් පාන් හොඳයි. පොල් සම්බලුත් ගේන්න. ආ. නවරියම් මහත්තයෝ. එතකොට දැන් මේ අපි කතා කර කර හිටපු ප්‍රශ්නේ. හ්ම්. මං හිතුවේ බං විධානේ ජේමිසුයි දෙන්න අත්අඩංගුවට ගත්තාම ඔව් ආරච්චිල ගිහින් මුන්ට නඩු දාලා දෙන්නම හිරේ damage කියලානේ හිරේ damage කියලා මං හිතුවේ ඒක තමයි අපි එහෙම හිතුවට නවරියන් මේ මාත්‍යෝ උනේ මොකද්ද හිතුවට වඩා වෙනස් දෙයක් උනේ ආයි අපිට වතර විදානේ ජේම්ස් වී අල්ලන්ට බෑ බං. ඒතරක් නෙමෙයි. අපේ හැම රහසක්ම හැම ප්ලෑන් එකක්ම උන් දෙන්න ආර්චිට කියනවා. ඒක ඇත්ත ඒක ඇත්ත. ආමේ. නවරිය මහත්තයෝ. මේ පහුගිය දවසක මයංගනේදී මට හදිසියම මේ කොරලු නැහැ මුලිච්චු උනානේ. මුලිච්චු වෙලා හොඳ කතාවක් කිව්වා. මොකද්ද බං ඒ කතාව? මේ මේකයි. මේ පහුගිය දවසක මාබැද්දේ කංශහේරට අපි එනවා කියලා ආරංචියක් ලැබුණලු. ඈ එතකොට වෙඩික්කාරයා බැද්දේලාල තව කවුද කවුද එකතු වෙලා ගිහුම් කැලේ වට කරලා. ඕ. හ්ම්. ඒක හරි පුදුම කතාවක් නේ ඉතින් ඉතින් ඉතින් ඉතින් ඒ පුදුම කතාවක් කියන්නේ නවරියම් මහත්තයෝ. බෑ බැද්ද ගමේ උන් තුන් දෙනෙක්ම කැලේ ඉඳලා උන්ට අහුවෙලා. තෝබොල මේ නේද සර්දි කියන්නේ ඈ තෝ සර්දිය නේද කියලා හා ඊ අල්ලගත්ත එකකට හොඳටම ගහලා ඈ මගේ නම කියලා අහන ගමන් තමයි ඌට ගහලා තියෙන්නේ ඒ ගුටි කාපු එක මේ මේ බාලප්පු කියලා කොල්ලෙක්ලු ඊහා දෙයා කොරාලගෙන් අහලා තියෙනවා කවුද මහත්තයෝ මේ සර්දි කියන්නේ ආන් එහෙම සර්දි හ්ම් ඔබ කොහොමට හරි කොරාල මහත්තයාට කියලා ඒ බාලප්පු කියන හාදයා හමු වෙන. හා හා හා ඔව් ඔව් කොහොම හරි කොහොම හරි හමු වෙන්න. මේ කොරාල මහත්තයාගේ වලව්වට ගියා නම් නවරියම් මහත්තයෝ මේ බාලප්පු මට ඕන දවසක ඕන වෙලාවක මුලිච්චි වෙන්න අමාරු දෙයක් නෙමෙයි යෝ. හරිදී. ඔව් මේ වැඩේ හැකි තරම් ඉක්මනට කරන්න ඕන. හොඳයි හොඳයි. මම අපේ මහියංගනේ හාමුදුරුව හෙට අනිද්දා මුවන් පැලස්සේ පන්සලට එවනවා. පැලෑටි බෙදීමයි පන්සලේ ආවශ්‍යකයේ වැඩයි මං ආයිමත් ඉක්මනට පටන් ගන්නවා. ඒක හොඳයි. ඕම් ඕක තමයි අද අපි දෙන්නගේ කතාව. හරි හරි. එහෙනම් අපි යම් යම් යම් ඔව් ඔව් යම්. Thank you. ඔය මල් පහන් ටික මෙහෙට ගන්න මේ මේ ඔය ඔය ඔය ඔය මල් ටික මෙහාට අරන් ආවන අක්කේ මං අපේ ලොකු හාමුදුරුව වැඩ ඉන්නවට කියලා බල්ලා එන්නද බලන්නකෝ මේ භාගදයට ගමනක් වැඩිලා ගන්නේ නැහැ අපි මෙහෙන් ඉන්න මල්ලි බලන්නකෝ ආ හොඳයි ආ ඔය කවුද අවසරයි අපේ හාමුදුරනේ මම සපුමල් ආ සපුමල් පුතා වෙන කවුද ආවේ? රන්මලියක්වත් ආවා. තිසරණන්ගේ තාහම්දුරනේ. බොහොම හොඳයි. හ්ම්. අපේ ගුරුතුමීත් ආවේක බොහොම හොඳයි. ගෝමරිත් එනවද? ගෝමරි නංගි ගමනක් යනවා කිව්වා. හ්ම්. කමක් නැහැ. ඉස්සෙල්ලා ඔය පැදුරු එලලා ඈඳි ගන්නතකෝ. ආ ඔය ඈඳි ගන්න කට්ටිය. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. ඈඳිගන්ත. හෙට දවසේ තමා අලුත් බෝමැඩ පින්කම. කම්ද උඩ පුරාණ බෝධිහින් වහන්සේ තිබුණට අපේ වයසක ඇත්තන්ට ගල්පඩි නැගනග කන්ද මුදුනට යන්න අමාරුයි. ඒ අයගේ පහසුව සලකලා අලුත් බෝමැඩ මේ පහළ මළුවේ නැකතට පිහිටුවීමේ පින්කම හෙට. දායක සමිතියේ ඇත්තෝ තමයි පින්කම සංවිධානය කරන්නේ. එහෙමයි එහෙමයි හම්දුනේ. දැන් තියෙන වැඩ මෙහෙමයි. අර අර බනමඩුවේ බණ්ඩරීදුව ඉන්නවා. එතකොට නාමලී ඉන්නවා. ඒගොල්ලෝ එක්ක රන්මලීදුව කොඩි කපන්න. හ්ම්? කොඩිවැල් හදන්න. එතකොට කතුරු පාට රෙදි බනමඩුවේ තියෙනවා. හ්ම්? ආන්න අතන හේවිසි මඩුවේ පන්සලේ දැන්වීම් පූර්වාඳින්ට තියෙනවා. එහෙමයි. පාට වර්ග, තීන්ත, පින්සල් මේ හැම දෙයක්ම හේවිසි මඩුවේ තියෙනවා. ඒක අකුරු ලස්සනට පුරාණ බෝධිමලු විහාරය මුවන් පැලැස්ස කියලා අඳින්න. එහෙමයි හඳුනන්නේ. ඒක සපුමල් පුතාටයි තිසරිදුවටයි බාරයි. එහෙමයි. දැන් වැඩ පටන් ගන්නට. ම්ම් මං මීමුරේට ගහුන් ඉක්මනට එනවා. හ්ම්. හොඳයි හඳුනනවා. සුවපත් වේවා. සුවපත් වේවා. මං අර ළමයි එක කොඩි ටික ඉක්මනට ඉවර කරනවා. ඔයාලා බෝඩ් එක ඉක්මන් කරන්නකෝ හා. අකුරු ලස්සනට අඳින්න නම් හිමින් සීරුවේ අඳින්න වෙයි. ඉක්මන් කළොත් බෝඩ් එක කැතවි. හරි හරි. දැන් මේ වඳින එක අපි දෙන්න කරමුකෝ. මේ තිසරණන්ගේ අකුරු වඳින්න. මම පාට කරන්නම් හොඳේ? මේ හේවිසි මඩුවේ අපි දෙන්න විතරයි අයියේ. අනේ මන්දා. මේ පුවරු අඳින්න පුළුවන් මේ මේසි උඩ තියලා. මුලින්ම මම ඒක සම්පූර්ණයෙන් සුදු පාට ගන්නම්. හොඳේ. නංගියේ පාට වාදනයේ මෙහාට කිට්ටු කරන්නකෝ. හරි? ඔය මෙහාට දෙන්න මං කියන්නේ. අනේ මන්දා. අයියට මං කියප එක ඇහුනේ නැද්ද කොහෙද? හරි පුදුමයි. මේ මොකද්ද සුද්ධිය කිව්වේ? මන් දැන් මේක අඳින කලබලේ තියෙන්නේ. හොඳට අහන්ත සපමල් අයියේ. මේ හේවිසි මඩුවේ අපි දෙන්න විතරයි. මට තනියි. බයයි වගේ. ඉතින් නංගිගේ තනියට මං හිටියම මදිද? රන්මලියක් කළා තර බනමඩුවේ ඉන්නේ. බනමඩුව ඈතන සපුමල්ලා ඊයේ. හේවිසි මඩුව පාළුයි. මට නම් හරි බයයි. ඔය පුටුවේ වාඩි වෙන්න. ඔන්න ඔහම. මේ මොනවද ඔය මූණේ දාලා තියෙන්නේ? ඇයි අයියේ? බලන්ටකෝ මගේ මූණට දාඩියක් දාන තරම. ඕ බලන්න. හැබැයි නෙන්නම්. කමුල් දෙකේම දහඩිය. අමනුෂ්‍ය දෝෂ හැදුනොත් මේ වගේ වෙනවා කියලා මම අහලා තියෙනවා. මීට කලිනුත් මේ තිසරණන්ට මේ වගේ දහඩිය දාලා තියෙනවද? නෑ. ජීවිතේටවත් හැදිලා නෑ. අදමයි මේ හැදුනේ. මේ මීට පස්සේ නම් නංගි ওই තරමට මාව බය ගස්සන් දෙපා. මේ බලන්න මටත් දහඩිය දාලා. මේ කෝ බලන්න ඇත්ත නේනම් මූණේ පපුවේ හොඳටම දහඩියනේ. ඊට පස්සේ නම් මා සබුමල් අයියාව කවදාවත් බය ගස්සන්නේ නැහැ. නේ අනේ. <laughs> හැබැයි එක පොරොන්දුවක් වුණොත් විතරයි. ආ ඒ මොකද්ද? දෙයනේ තිසරණංගි. හාමුදුරුවෝ මේ පැත්තට වඩිනවා. මුවන් පැලස. අද මුවන් පැලසේ රඟපෑම් ශීල රත්න සෙනරත් අනුර බණ්ඩාර රාජගුරු ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර ප්‍රසන්න චන්දන බණ්ඩාර රත්න ඩී නම්බුගේ රෝහණ සිරිවර්ධන හිරුනි රත්නායක සහ ප්‍රියන්තනී ගමගේ යහම්පා මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ඩොමිනික් ප්‍රනාන්දු සංස්කරණය චතුරංග කල්පකේ නිෂ්පාදනය උපුල් චන්දන